යන්නට යෙදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් දේශකයන්න් වහන්සේට වගේම සුජීවත්ව සිටින සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ධර්මාවබෝධේ ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ පාරමිතා පැහැදිලි කරමින් චර්යාපිටක අට කතාවෙහි දැක්වෙන දේශනා පාඩයක් මේ දේශනා පාඩය පාදක කොටගෙන අද ධර්ම දේශනාව තුළින් පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ පාරමිතා කියන්නේ මොනවද? ඒ පාරමිතා ධර්ම දියුණු කරගන්නේ කොහොමද? පාරමිතාවන් දියුණු කරගැනීමේ අවශ්‍යතාවය කුමක්ද? ඒ වගේම පාරමිතා සහ බෝධිපාක්ෂික ධර්ම අතර සම්බන්ධය කුමක්ද කියන මේ කාරණා පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මූලික වශයෙන් අපි ඒ සඳහා මාතෘකා කළ දේශනා පාඩයට අපේ අවධානය යොමු කිරීම ප්‍රයෝජනවත් වෙනවා. චර්යා පිටක අට කතාවෙහි පාරමිතා පැහැදිලි කරන්නේ අපි මාතෘකා කළ දේශනා පාඩයෙන් තණ්හා මාන දිට්ඨීහි අනුපහතා කරුණෝපාය කෝසල්ල පරිග්ගහිතා දානාදයෝ ගුණා පාරමී තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන් නොකෙලසුණු කරුණාව සහ උපාය කෞශල්‍යෙන් යුක්ත වුණු දාන ගුණ පාරමිතා හැටියටයි මේ දේශනා පාඩයෙන් පැහැදිලි කරන්නේ. අපි මෙහිදී මූලික වශයෙන් පාරමී කියන වචනාර්ථය පැහැදිලි කර ගැනීම වැදගත් වෙනවා. පාරමී කියලා කියන්නේ පරතරට පමුණුවනවා කියන අර්ථය. ඒතර පරතර කියලා කියන්නේ මේ සංසාරය සාගරයක් හැටියට ගත්තොත් ඒ සංසාර සාගරයේ මෙතර කියලා කියන්නේ මේ අපි ජීවත් වෙන මේ ලෞකික ස්වභාවය. ඊතර කියලා හඳුන්වන්නේ ලෝකෝත්තර ස්වභාවය. එතකොට මෙතර නම් වූ මේ ලෞකික ස්වභාවය අතික්‍රමණය කරලා පරතර නම් වූ නිර්වාණයට පැමිණෙන්නට උපකාර වෙන ධර්ම තමයි පාරමී කියලා හඳුන්වන්නේ. පාරමී නාමයෙන් හඳුන්වන ඒ වගේම දියුණු කරගත යුතු ගුණාංග 10ක් ධර්මයේ පැහැදිලි කරනෝ දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්ය ශාන්ති සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා වශයෙන්. එතකොට මේ ගුණාංග 10 අපේ චිත්තසංතානයේ අනුක්‍රමයෙන් වර්ධනය කරගන්නා ප්‍රමාණයට තමයි අපට කෙලස් ප්‍රහාණය කරන්නට නිර්වාණ අවබෝධය කරන්නට අවශ්‍ය මානසික ශක්තිය අවදි කරන්නට පුළුවන් වෙනවා. දැන් මේ ගුණාංග 10 නම් වශයෙන් අහනකොට පින්නතුන් කොයි කාටත් පළපුරුදු කරුණු මෙහි සඳහන් වෙන්නේ බෞද්ධය හැටියට අපි නිතර අහලා තියෙන කාරණා. නමුත් වැදගත්කම තියෙන්නේ මේ කාරණා අපේ මනසේ මතුවුණු ප්‍රමණටම ඒවා පාරමිතා බවට පත් වෙන්නේ නැහැ. පාරමිතා හැටියට ඒවා කෙලස් නසන්න නිවන් දකින්න උපකාර වෙන්නට නම් ඒ තනත්තා මේ අපි මුලින් පැහැදිලි කළ ධර්ම පාඨයේහි දැක්වෙන කරුණුවලට අනුකූලව ඒ ගුණාංග දියුණු කරන්නට ඕන. ඒ කියන්නේ තණ්හා මාන දිට්ඨිහි අනුපහත. තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන් කෙලසෙන්නේ නැතිව ඒ ගුණාංග දියුණු කිරීම අවශ්‍යයි. ඒ වගේ මේ ගුණාංග දියුණු කරගන්නකොට මහබෝසත්වරයෙක් නම් ප්‍රධාන වශයෙන් කරුණාව පාදක කොටගෙන ගුණාංග දියුණු කරන අවශේෂ පුද්ගලයින්ට වුණත් කරුණාව යම් ප්‍රමාණයකට අවශ්‍ය වෙනවා ප්‍රධාන වශයෙන් සියලු දෙනාට උපාය කෞශල්‍ය ඒ කියන්නේ ඒ ಗುಣධර්ම දියුණු කිරීම සඳහා අවශ්‍ය උපායශීලීත්වය නිවැරදිව පරිහරණය කරන්න වෙනවා. එහෙම නැත්නම් මේ ගුණාංග දියුණු කර ගැනීම පහසු වෙන්නේ නැහැ. එතකොට තණ්හාමාන දිට්ටි වලින් කෙලසෙන්නේ නැතිව උපාය කෞශල්‍යයෙන් යුක්තව යම් කිසි කෙනෙක් අර මුලින් කියන ලද දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී ගුණාංග කෙලස් ප්‍රහාණයට අවශ්‍ය පමණට දියුණු කරනවා නම් අන්නේ ගුණ සමූහය තමයි පාරමී කියන නමින් හඳුන්වන්නේ. දැන් කුමක් නිසාද අපට මේ පාරමී කියන ಗುಣධර්ම ටිකක් අවශ්‍ය වෙන්නේ? සමහර ගිහි භවතුන් වගේම භික්ෂුන් වහන්සේලාත් ඇතැම් අවස්ථාවල පැහැදිලි කරනවා ඇහෙනවා දේශනාවලදී පාරමිතා පිරීමක් කියලා දෙයකට අපි කාලය ගත කරන්න ඕන නැහැ. ඒක අවශ්‍ය වෙන්නේ සම්මා සම්බුදු කෙනෙකුට පමණයි. ශ්‍රාවකයෙක් හැටියට අපිට මේ ධර්මයේ विद्यमान කාලේ ඒ ධර්මයේ තේරුම් ගන්න අවබෝධ කරන්න උත්සාහ කළොත් ඒ තනත්තාට මේ භවය තුලම නිවන් දකින්න පුළුවන්. ඒතර තර්කයක් හැටියට එහි වරදක් නැහැ. නමුත් ප්‍රායෝගිකව ඒ කියන தත්ත්වය ගොඩනගින්නේ කොහොමද? උදාහරණයක් හැටියට දැන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ අවසානයේට දේශනා කරනවා යම්කිසි කෙනෙක් වසර 7ක් අඛණ්ඩව මේ සතිපට්ඨානය ප්‍රගුණ කළොත් ඒතනත්තාට අරහත්ත්වය හෝ අනාගාමී ඵලය සාක්ෂාත් කරන්න පුළුවන් මේ ජීවිතේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අවුරුදු 7 අනුක්‍රමයෙන් අඩු කරගෙන අවුරුදු 6ක් අවුරුදු 5ක් අවුරුදු 4ක් 3ක් 2ක් 1ක් එහෙම නැත්නම් මාස 6ක් එහෙම නැත්නම් මාස 5ක් 4ක් ඔය විදිහට අඩු කරගෙන ඇවිල්ලා එහෙම නැත්නම් මාසයක් මාසෙකුත් නැත්නම් දින 15ක් අවම වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක සතියක් ඒ කියන්නේ දින 7ක් හරියට මේ සතිපට්ඨානය යම් කිසි කෙනෙකුට ප්‍රගුණ කරන්න පුළුවන් නම් ඒ තනත්තාට අරහත්ත්වය හෝ අනාගාමී ඵලයට පැමිණෙන්න ඒ සතිපට්ඨාන ක්‍රමය උපකාර වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. එතකොට සම්මා සම්බුදු කෙනෙක් කරුණු දක්වන්නේ සහේතුකවයි. ඒක ඒ විදිහෙන් කරන්න පුළුවන් නිසා. එතකොට දැන් මේ කාරණය හරියට තේරුම් අරගෙන සතිපට්ඨාන සූත්‍රය හොඳට කියවලා යම්කිසි කෙනෙක් අර විදිහට දින 7ක් අඛණ්ඩව කැප වෙලා සිහිය පවත්වා ගන්නට වෑයම් කරනවා. තම තමන් ඒ විදිහට උත්සාහ කරලා බැලුවොත් තමන්ට වටහා ගන්නට පුළුවන් වෙනවා ආදුනිකයෙක් හැටියට තමන්ට ඒ කටයුත්ත කරන්න ගියාට එක සතියක් අකණ්ඩව සිහිය පවත්වනවා තියා එක දවසක් එක පැයක් එක විනාඩි 10ක්වත් එක දිගට සිහිය පවත්වා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ කුමක් නිසාද එහෙම වෙන්නේ? දැන් සිහිය අකණ්ඩව සතියක් පවත්වා ගත්තොත් එහෙම නැත්නම් ඒ සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන වශයෙන් ප්‍රගුණ කළොත් ප්‍රතිඵලය ඒකාන්තයෙන් ලැබෙනවා. නමුත් එහෙම ප්‍රගුණ කරන්නට උත්සාහ කළාට හැම කෙනෙකුටම ඒක සාර්ථක වෙන්නේ නැහැ. කොමක් නිසාද? ඒක සාර්ථක වෙන්නට නම් සාංශාරික වශයෙන් මනස ඒ සඳහා පුරුදු පුහුණු කරලා තියෙන අත්දැකීම පළපුරුද්ද පරිණත භාවය ඒතනත්තාට තිබිය යුතුයි. ඒ සාංශාරික හැකියාව නැතිව එකවරම යමක් කරන්න ගියාට ඒක කරන්නට මනස ගොනු වෙන්නේ නැහැ. මොකද අපි තේරුම් ගන්නට ඕන මෙතන සත්වයේ පුද්ගලයක ආත්මයක් නැහැ. ඔබ මම ආදී වශයෙන් අපි සම්මත ලෝකේ කතා කළාට ඔබ කියලා කෙනෙකුත් නැහැ මම කියලා කෙනෙකුත් නැහැ මෙතන තියෙන්නේ නාම රූප ධර්ම සමූහයක ක්‍රියාකාරීත්වයක් විතරයි. එතකොට මේ නාම රූප ධර්ම සමූහය ක්‍රියාත්මක වෙන්නේ අදාළ හේතු ප්‍රත්‍ය මත. අදාළ හේතු ප්‍රත්‍ය නොතිබුණොත් ඒ අදාළ ඵලය ගොඩනගෙන්නේ නැහැ. එතකොට මම මට ඕන වෙච්ච පමණට මම කැමති වෙච්ච පමණට දේවල් ගොඩනගෙන්නේ නැහැ. ඒ අපේ කැමැත්ත අපේ ඕනෑකම කියන එක එක් සාධකයක් පමණයි. දැන් වර්තමානයේ අපිට ගාක් දකින්න ලැබෙනවා ධනාත්මක චින්තනය. ඒතර චින්තනයේ ධනාත්මක වෙච්ච පමණින් විතරක් සියල්ල සැකසෙන්නේ නැහැ. හැබැයි බොහෝ දේ සකසා ගන්න චින්තනයේ ධනාත්මක කර ගැනීම මූල සාධකයක් වෙනවා. මොකද ධනාත්මක ආකල්පයක් ධනාත්මක චින්තනයක් තිබුණ නැතිනම් යම් යහපත් පරමාර්ථයක් සඵල කරගන්නට අපි වෑයම් කරන්නේ නැහැ. උදාසීන වෙනවා. එහෙම උදාසීන වුණොත් අර කවර සාධකයක්වත් අපිට ගොඩනගන්නට බෑ. එහෙමනම් මම මෙන්න මේ தത്വයටපත් වෙන්න ඕන මට ඒක කරගන්න පුළුවන් කියන යම්කිසි කැමැත්තක් ඕනකමක් ධනාත්මක ආකල්පයක් තියෙන්න ඕන. හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්නේ ඒ අදාළ සාධක සම්පාදනය කරගත්තොත් පමණයි. ඒ සාධක සම්පාදනය කරන්නේ නැතිව මට මේක කරන්න පුළුවන් කියන මානසික ආකල්පය පමණක් දරාගෙන හිටියොත් ඒ තනත්තා යම් දිනක අපේක්ෂා භංගත්වයටපත් වීම වළක්වන්න පුළුවන් කමක් නැහැ. අපි දකිනවා සමාජයේ ඇතැම් අය මානසික රෝහල් වල ප්‍රතිකාර ගන්නවා කුමක් නිසාද? අර විදිහට මට මෙහෙම කරන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන් කියලා ධනාත්මක ආකල්පයකින් ලොකු බලාපොරොත්තු තියාගෙන කටයුතු කරලා තියෙනවා. නමුත් ඒවා සාර්ථක වෙලා නැහැ. කුමක් නිසාද සාර්ථක වෙලා නැත්තේ? ඒ ධනාත්මක ආකල්පය තිබුණට මානසික වශයෙන් ඒ සඳහා කැමැත්ත තිබුණට බලාපොරොත්තුව ප්‍රාර්ථනාව තිබුණට ඊට අදාළ සාධක හේතුප්‍රත්‍ය සම්පාදනය වෙන්නේ නැතිනම් ඒ බලාපොරොත්තු ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ සෑම දෙයක්ම හේතුඵල කියන මූලික ධර්ම න්‍යාය මතයි රඳාපවතින්නේ. ඒ හේතුඵල ධර්ම න්‍යාය හරියට තේරුම් අරගෙන අදාළ හේතු ප්‍රත්‍ය ගොඩනගන්නට පුළුවන් නම් පමණයි යම් ඵලයක් ගොඩනගෙන්නේ. එතකොට කෙලෙස් ධර්ම පවතින කෙලෙස් ධර්ම ක්‍රියාත්මක වෙන්න අදාළ හේතු ප්‍රත්‍ය යම් තැනක තියෙනවා නම් මම ඊළඟ භවයේ උපදින්නත් නම් කැමති නෑ මම ආයේ උපදින්න එපා මව් කුසකට නම් එන්න එපා කියලා කොහොම ප්‍රාර්ථනා කළත් වැඩක් වෙන්නේ නෑ නැවත නැවත උපදින්නට අවශ්‍ය අවිද්‍යාව සහ තෘෂ්ණාව තියෙනවා. එතකොට මේ අවිද්‍යාව සහ තෘෂ්ණාව ප්‍රහාණය කරන්නට නම් ඊට අදාළ ප්‍රඥාව සම්මා දිට්ඨිය ඒතනත්තා දියුණු කරගත යුතු වෙනවා. එහෙම දියුණු කරන්නේ නැතිව ඒ අදාළ ගුණාංගමේ එක භවයක පමණක් ප්‍රගුණ කරන්නට වෑයම් කළා කියලා අපිට ඒක කරන්න පහසු නැහැ. දැන් මේ කාරණය තව ටිකක් අපිට ගැඹුරින් පැහැදිලි කරගන්නට පුළුවන්. අපි තව උදාහරණයක් ගත්තහම මේ සසර ගමන නිමා කරමින් නිර්වාණ අවබෝධය ලබන්නට මේ සංස්කාර ධර්මයන්හි පවතින nissarattya ප්‍රඥාවෙන් අවබෝධ කරනවා. ඒ කියන්නේ දැන් සසර පවතින්නේ ප්‍රශ්නාව නිසානේ. බුදුරජාන් වහන්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දේශනාවේදී පැහැදිලි කරනවා. භවෙන් භවයේ මේ පංචස්කන්ධේ ජනිත වෙමින් සසර පවතින්නේ තෘෂ්ණාව නිසායි. එතකොට තෘෂ්ණාව කියන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හා කියන්නේ මේ ඉන්ද්‍රයන්ගෙන් විඳින අරමුණු වලට කැමැත්ත එහෙම නැත්නම් ඒ කැමති වෙන අරමුණු නැවත නැවත විඳින්න ආස්වාදනය කරන්නට උනන්දු වෙන ගතිය කාම තණ්හාව ඊළඟට භව තණ්හා කියන්නේ කැමති දේවල් විඳිමින් පවතින්නට තියෙන ඕනෑකම ඊළඟ භවයේ උපදින්නට මම කැමතිද නැද්ද කියන එක ඒක තමන්ගේ රුචි අරුචිකම පිළිබඳ කාරණයක්. නමුත් ඊළඟ භවයේ මම උපදිනවද නැද්ද කියලා තීරණය වෙන්නේ මගේ රුචි අරුචිකම මත නෙමෙයි. ඒ නැවත පංචස්කන්ධයක් ගොඩනගෙන්නට අවශ්‍ය අවිද්‍යාව තෘෂ්ණාව තියෙනවා ඒ සඳහා මූලික වශයෙන් බලපානවා තෘෂ්ණාව. එතකොට ඒ තෘෂ්ණාව කවර තෘෂ්ණාවද? භව තෘෂ්ණාව. භව තෘෂ්ණා කියලා කියන්නේ එහෙම නැත්නම් භව තණ්හා කියලා කියන්නේ මැරෙන මොහොත වෙනකොටත් අපි හැමෝටම අරහත්ත්වයෙන් මෙපිට සියලු දෙනාටම ඕනකමක් තියෙනවා මේ පංචස්කන්ධය තවදුරටත් පවත්වා ගන්න. ඒතකොට මැරෙන අවස්ථාවේදී පවා විඥානය නිරුද්ධ වෙන්නේ පංචස්කන්ධය නිරුද්ධ වෙන්නේ තවදුරටත් පැවතීමේ කැමැත්ත ඇතිව අන්නේ කැමැත්ත තියෙන තාක්කල් යලිත් පංචස්කන්ධයක් ගොඩ නැගෙන්නට. එහෙම නැත්නම් පංචස්කන්ධයක් වශයෙන් හෝ එක් ස්කන්ධයක් වශයෙන් හෝ ස්කන්ධ හතරක් වශයෙන් හෝ ඒක තම තමන්ගේ මානසික ස්වභාවය මත තීරණය වෙනවා. එතකොට ඒ කවරාකාරයකින් හෝ භවෙහි යලි උත්පත්තිය ලබන්නට ඒ තනත්තාට ප්‍රධාන වෙනවා අර තව දුරටත් පවතින්නට ඕනෑ කියන කැමැත්ත. එතකොට මේ කැමැත්ත රඳා පවතින්නේ අවිද්‍යාව මත. කොමක්ද අවිද්‍යාව කියලා කියන්නේ? මේ සංස්කාර ධර්මයන්ගේ nissaratwe නොයැටහෙන ගතිය. එහෙමනම් සංස්කාර ධර්මයන් nissaruyi කියලා වටහා ගන්න අවශ්‍ය ප්‍රඥාව අවදි වුණොත් විතරයි තවදුරටත් මේ සසර ගමනේ පැවතිලා තේරුමක් නැහැ කියන අවබෝධය ඇතිව භවතණ්හාව දුරු කරන්න පුළුවන් වෙන්නේ. ඒතර අවිද්‍යාව සහ භවතණ්හාව දුරු කරන තෙක් මම ආය උපදින්නට එපා කියලා පොතෙක් හිතුවා වුණත් නැවත නැවත උත්පත්තිය ලබනවා. මෙන්න මේ විදිහට මේ භවය පවතින පවතින්නට අදාළ හේතු ප්‍රත්‍ය මොනවාද කියලා තේරුම් අරගෙන ඒ හේතු ප්‍රත්‍ය නිරුද්ධ කරන්නට අහෝසි කරන්නට අවශ්‍ය මානසික ශක්තිය අපි තුල ගොඩනගන්නට ඒ ගොඩනැගීම එක භවයක පැය කීපකින් එහෙම නැත්නම් දවස් කීපකින් සති කීපකින් මාස කීපකින් වසර කීපකින් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා සසරේ දිගු කලක් නැවත නැවත උත්සාහ කරන්නට ඕන. එහෙමනම් ඇයිද බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරන්නේ යම්කිසි කෙනෙක් එක සතියක් හරියට සිහිය පවත්වා ගත්තොත් සතිපට්ඨානය ප්‍රගුණ කළොත් ඒ තනත්තාට අරහත්ත්වය හෝ අනාගාමී ඵලය සාක්ෂාත් කරන්නට පුළුවන් කියනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා ක්ලේශ ප්‍රහාණය සඳහා අපේ මනසේ අවදි කරගත යුතු ඒ බෝධිපාක්ෂික ධර්මවල ප්‍රධානම සාධකයක් තමයි සතිය. ඒ සතිය අවශ්‍ය පමණට ප්‍රගුණ කළොත් ඒහා සමග අවශේෂ කාරණා අවදි වෙනවා. හැබැයි එපමණකට සතිය අවදි කරන්නට යම්කිසි කෙනෙක් සමත් වෙන්නේ සාංශාරික වශයෙන් මනස හුරු කරලා තිබුණොත් පමණයි. එතකොට ඒ සතිපට්ඨාන දේශනාව තථාගතයන් වහන්සේ සිදු කරන අවස්ථාව වෙනකොට බුදුරජාණන් වහන්සේට හමු වෙන පිරිස දීර්ඝ කාලයක් සසරේ මනස හුරු කරලා ඒ සඳහා පුරුදු පුහුණු කරගත්තු පිරිසක්. ඒ බඳු පිරිසකට බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දේශනා කරනතර අනිත් අයටත් ඒක අදාළයි. ඒ පිරිසට පමණක් නෙමෙයි. ඒ අනිත් අයටත් අදාළ වෙන්නේ කොහොමද? ඒ අදාළ සාධකය හරියට ගොඩ නැගුණොත් අදාළ ඵලය මතුවෙනවා. තථාගතයන් වහන්සේ එතන සත්‍යවාදී ප්‍රකාශයක් සිද්ධ කරන්නේ මේ හේතුව ගොඩ නැගුණොත් මේ ඵලය ගොඩ නැගෙනවා. ඒකයි අපි මුලින්ම සිහිපත් කළේ සමහර ස්වාමින් වහන්සේලා ධර්මදේශනාවලදී එහෙම පැහැදිලි කරනවා අපි මේ භවයේ උත්සාහ කළොත් අපිට නිවන් දකින්න පුළුවන්. ඒ කතාව වැරදි නැහැ. හැබැයි මේ භවයේ උත්සාහ කරලා නිවන් දකින්න පුළුවන් වෙන්න මනස සැකසෙන්නේ. ඒ තනත්තාට සාංශාරික වශයෙන් මේ සසර පැවැත්මේ nissarattwය පිළිබඳව වටහා ගන්න ප්‍රඥාව, ඒන් මිදෙන්නට අවශ්‍ය වීරිය, ඒ සඳහා කරන්නට කරන්නට අවශ්‍ය අදිෂ්ඨානය, කැපවීම, ඒ සඳහා අවශ්‍ය උපේක්ෂාව මේ ගුණාංග දියුණු කරගෙන තියනවා නම් පමණයි ඒ වීර්ය කරන්නට පුළුවන් වෙන්නේ. මේ කාරණය අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන. අන්නේ බෝධිපාක්ෂික ධර්ම අවදි කර ගැනීම මේ ජීවිතේ නිවන් දකින්නට අපට උපකාර වෙනවා. බෝධිපාක්ෂික ධර්ම කොතෙක් දුරට අපට අවදි කරන්න පුළුවන්ද කියන කාරණේ තීරණය වෙන්නේ සාංශාරික වශයෙන් එතනට මනස හුරු කරලා තියෙන ප්‍රමාණයත් එක්කලා. දැන් අපි මුලින් සිහිපත් කළානේ ප්‍රඥාව පිළිබඳව. ඒ ප්‍රඥාව තමයි ක්ලේශ ප්‍රහාණයට අවශ්‍ය වෙන ප්‍රධානම ආයුධය වෙන්නේ. නමුත් ප්‍රඥාව භවෙන් භවේ අපි පුරුදු කළේ නැතිනම් එතකොට ප්‍රඥා විවිධ පැති තියෙනවා මෙතන අදහස් කරන්නේ කෙලස් ප්‍රහාණය කිරීම පිළිබඳව මේ පංචස්කන්ධය නිමා කිරීම පිළිබඳව භව ගමනේ තියෙන nissarattwaya අවබෝධ කරගන්නට හැකි ප්‍රඥාව එතකොට ඒ ප්‍රඥාව වැඩෙන්නට නම් ඒ තනත්තා දිගු කලක් නෛෂ්කාම්‍ය පිළිබඳ හැඟීම දියුණු කරලා තියෙන්නට ඕන. නෛෂ්කාම්‍ය කියලා කියන්නේ මොකද්ද? කාමයන්ගෙන් નિસරු බව දැකලා ඒ නික්මීමේ කැමැත්ත. ତර මේකෙන් නික්මෙන්නට ඕන කියලා හිතෙන්නේ ප්‍රඥාව වැඩෙනකොට. ප්‍රඥාව නැතිනම් ප්‍රඥාව අඩු නම් සාමාන්‍ය ප්‍රත්‍යඥයෙකුට හැඟෙන්නෙම මේකෙන් ඉවත් වීම නෙමෙයි මේක පවත්වා ගැනීමයි සැපය. එතකොට අපි කැමති වෙන්නේ මැරෙන්නට නෙමෙයි නොමැරි ජීවත් වෙන්නට. අපි කැමති වෙන්නේ සියල්ල අහිමි කරගන්නට නෙමෙයි සියල්ල හිමි කරගන්නට. හිමි වෙච්ච දේවල් පවත්වා ගන්නට. ඒ නිසා සාමාන්‍ය ප්‍රතඥයෙකුට දැනෙන්නේ Tamanට දේවල් අහිමි වීම නැතිවීම ලොකුම අභාග්‍යයක් හැටියට. ඒ දැක්ම තියෙන තාක්කල් ඒ තැනත්තා නැවත නැවත ලබන්නට උත්සාහ කරනවා. අන්න කාම තණ්හා, භව තණ්හා ගොඩනගෙන හැටි. යම් කිසි කෙනෙක් මේ සංස්කාර ධර්මයන්ගේ nissarattය හරියට තේරුම් ගත්තොත් ඒ nissarattය දකින ප්‍රඥාව අවදි වෙන්නේ හේතුඵල වශයෙන් වගේම ලක්ෂණ වශයෙන් මේ සංස්කාර ධර්මයන් විමසා බැලීමේදී ප්‍රඥා පාරමිතාව ගැන පැහැදිලි කරනකොට දක්වන්නේ සාමාන්‍ය ලක්ෂණ සහ විශේෂ ලක්ෂණ සංස්කාර ධර්මයන්ගේ සාමාන්‍ය ලක්ෂණ කියලා කියන්නේ අනිත්‍ය බව දුක් බව අනාත්ම බව විශේෂ ලක්ෂණ කියලා කියන්නේ ඒවට අනන්‍ය වූ ලක්ෂණ අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්නට ඕන ඒක අනිත්‍යවයින් වෙන්කොට හඳුනා ගන්න අර පොදු ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ වැටහෙන්නට ඕන මේවායේ තියෙන නිස්සාරත්වය අවබෝධ කරගන්න ඉපදුණු සැනින්ම සියල්ල බිඳී යනවා අනිත්‍යයි ඒ ඉපදීම් බිඳීම් දෙකෙන් මේ සංස්කාර ධර්ම নিরතුරු පෙළෙනවා. දුක්ඛ. ඒ වගේම මම මට මගේ කියලා ආත්ම වශයෙන් පැවැත්විය හැකි කිසිවක් මෙහි නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යන නාම රූප ධර්ම සමූහයක් පමණයි. අනාත්ම. ඒතර මේ කාරණා නුවණින් වටහා ගන්න වටහා ගන්න තමයි ඒ තනත්තාට යම්කිසි උත්සාහයක් ඇති වෙන්නේ එහෙම නැත්නම් අවබෝධයක් ඇති වෙන්නේ මේක තවදුරටත් පැවැත්වීම අර්ථ ශුන්‍යයි. මේකෙන් නිදහස් වීම මේ පංචස්කන්ධයෙන් මිදීමමයි සැපය කියන්නේ. ඉතින් ඒ දැක්ම සසරේ අවදි කරලා තිබුණේ නැතිනම් කෙලස් ප්‍රහාණය කරන්නට පංචස්කන්ධයෙන් මිදෙන්නට අවශ්‍ය බෝධිපාක්ෂික ධර්ම අවදි කරන්න පුළුවන් කමක් නැහැ. ඒක අවදි කරන්න පුළුවන් වෙන්නේ අර විදිහට මේකෙන් මිදෙන්න ඕන, මේකෙන් ගැලවෙන්න ඕන, දුක කියලා කියන්නේ මේ පංචස්කන්ධේ පැවැත්වීමමයි කියන වැටහීම සසරේ පුරුදු කරලා තිබුණොත් විතරයි. ඒ පුහුණුව නැති කෙනාට අපි කියනවා මේ පංචස්කන්ධයෙන් නිදෙන්න. මේක අත්හරින්න මේකමයි දුක කියලා. ඒතර ඒ මනුස්සයාට හැඟෙන්නේ අර පොඩි දෙයක් Tamanට නැති වුණත් ඒක මහා දුකක් හැටියට හඳුනා ගන්නා ප්‍රතඥ සත්වයින්ට Tamanට සියල්ල අහිමි වෙනවා සියල්ල නැති වෙනවා මුළු පංචස්කන්ධයම Tamanට නැති වෙනවා කියලා හැඟෙනකොට මහ පැතිගැන්මක් බියක් ඇති වෙන්නේ ඒ ඒ විදිහට පංචස්කන්ධයෙන් මිදීම සඳහා වීර්ය උපදින්නේ නැහැ. පංචස්කන්ධයෙන් මිදීම සඳහා කැප වෙන්නේ නැහැ. එහෙම කැප වෙන්න හිතෙන්නේ නැහැ. ඒක වැදගත් දෙයක් හැටියට පෙනෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. Tamanට වැදගත් දෙයක් හැටියට නොපෙනෙන කිසිම කාරණයකට අපේ චිත්තසංතානයේ වීරය අදිෂ්ඨානය උපදින්නේ නැහැ. එහෙමනම් අපි න්‍යායක් හැටියට කතා කරනකොට අපට කියන්නට පුළුවන් යම්කිසි කෙනෙක් බෝධිපාක්ෂික ධර්ම ටික මේ ජීවිතේ දියුණු කරගත්තොත් ඒ තැනත්තාට අනිවාර්යෙන් මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන්. ඒක කිසිදු වරදක් නැති නිවැරදි ප්‍රකාශනයක්. හැබැයි බෝධිපාක්ෂික ධර්ම ටික වඩන්න පුළුවන් වෙන්නේ තිබඳු කෙනෙකුටද සාංශාරිකව මේ දාන සීල නෛෂ්ක්‍රාම්‍ය ප්‍රඥා වීර්ය ශාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියන ගුණාංග නිවරදිව ප්‍රගුණ කරලා තිබුණොත් විතරයි එහෙම තියෙන කෙනෙකුටයි ඒ සඳහා අවශ්‍ය ශක්තිය ගොඩනැගෙන්නේ. මේක උදාහරණයකින් අපි කියනවා නම් අපි හිතමු යම් තරංගයකින් දිනන්නට අපි හිතමු උස පැනීම එහෙම නැත්නම් දිවීම හෝ කවර හෝ තරංගයක්. ඒකෙන් ජයග්‍රහණය කරන්නට දැන් උසපනිනවා නම් ඒ අදාළ උස මට්ටමින් රඳවලා තියෙන ලීයක් එහෙම නැත්නම් ලණුවක් එහි හැපෙන්නේ නැතිව ඒ හරහට රඳවලා තියෙන ලීය ඇද වැටෙන්නේ නැතිව ඒක ස්පර්ශ වෙන්නේ නැතිව පුළුවන් වෙන්න ඕන ඒ ලීයට උඩින් ඒ අදාළ උස ප්‍රමාණයට උඩින් අනිත් පැත්තට පනින්න. තර යම් කිසි කෙනෙක් සමත් වුනොත් මේ ලීයට උඩින් එහා පැත්තට පනින්න ඒතනත්තා ඒ උස ප්‍රමාණය පැනලා ඒ ජයග්‍රහණය අත් කරගන්නට සමත් වෙනවා. දැන් මේක තමයි න්‍යාය. ඒක බොහොම සරලව වැටහෙනවා. දැන් මේ අදාළ උස පට්ටමින් එහා පැත්තට පනින එක ඒ මොහොතේ කෙරෙන කාර්යයක්. ඒක කළොත් ජයග්‍රහණය ලැබෙනවා. හැබැයි ඒ ජයග්‍රහණය ලබන්න ඒ තනත්තා කොතෙක් කාලයක් ටිකෙන් ටික ටිකෙන් ටික උස පැනලා පැනලා පුරුදු වෙන්න ඕන. ඒතර එදා එකපාරටම ඇවිල්ලා දැන් අනිත් අයටත් අපිට කියන්න පුළුවන් මෙන්න මේ උස මට්ටමින් එහාට මේ ලීය හැපෙන්නේ නැතුව අනිත් පැත්තට පනින්න පුළුවන් නම් ඒ ඕන කෙනෙකුට දිනන්න පුළුවන්. ඒක නිවැරදි ප්‍රකාශනයක්. හැබැයි ඕන කෙනෙකුට ඒ උස පැනනොත් දිනන්න පුළුවන් කියන එක නිවැරදි ප්‍රකාශනයක් වුණාට ඒක අදාළ වෙන්නේ කාටද? ඒක කරන්න පුළුවන් වෙන්නේ කාටද? ප්‍රායෝගිකව ජීවිතයේ දීර්ඝ කාලයක් අනුක්‍රමයෙන් ටික ටික ටික ටික උසපැනලා තමන්ගේ ගත සිත එතනට පුරුදු පුහුණු කරගත්තු කෙනෙකුට පමණයි. දර බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ අර ඒ වෙලාවේ ගතසිත අවදි කරගෙන අදාළ උස මට්ටමින් එහාට පනින්නට අවශ්‍ය ශක්තිය ක්‍රියාත්මක කිරීම වගේ තමයි බෝධිපාක්ෂික ධර්ම අවදි කරගන්නේ. ඒ සඳහා දිගු කලක් අභ්‍යාසගත වීම වගේ ක්‍රියාවක් තමයි පාරමිතා කියලා හඳුන්වන්නේ. එතකොට ওই විදිහට අපිට ඒ ඕනම ක්‍රීඩාවක් ගැන එහෙම අරගෙන හිතලා බලන්නට පුළුවන්. අපි හිතමු යම් දුරක් දුවනවා නම් ඒ අදාළ වේගය පවත්වාගෙන දුවන්න පුළුවන් නම් තත්පරයකට මෙන්න මේ තරම් වේගයක් පවත්වා ගන්න ඕනේ. එහෙම නැත්නම් විනාඩියකට මෙච්චර වේගයක් පවත්වා ගන්න ඕනේ. පවත්වා ගත්තොත් ඒ තැනත්තාට ජයග්‍රහණය ලබන්නට පුළුවන්. හැබැයි ඒ ප්‍රමාණය පවත්වා ගන්නට පුළුවන් වෙන්නේ දීර්ඝ කාලයක් දුවලා දුවලා තමන්ගේ ගත සිත ඒකට හුරු කරගෙන තිබුණොත් විතරයි. විභාගයකට අදාළ අහලා තියෙන ප්‍රශ්න ටිකට උත්තර සැපයුවොත් ඒ තැනැත්තාට විභාගය සමත් වෙන්නට පුළුවන්. ඒක කිසිදු ගැටලුවක් නැහැ කිසිදු තර්කයක් වාදයක් නැහැ අහලා තියෙන ප්‍රශ්න ටික තේරුම් අරගෙන ඒකට උත්තර ලියන්න පුළුවන් නම් හරි. දැන් එතකොට මේක කාටත් පොදු න්‍යායක් වුණාට අපි හිතමු වෛද්‍ය විභාගයකට ඉංජිනේරු විභාගයකට ගිහිල්ලා හැමෝටම වාඩි වෙලා ඒක ලියන්න බෑ. කුමක් නිසාද? ඒ අදාළ විෂය දිගු කලක් ඉගෙන ගන්නට ඕන. ඉගෙනගෙන පුරුදු පුහුණු කරලා තියෙනවා. එහෙම කෙනෙකුට විතරයි අර අහලා තියෙන ප්‍රශ්න වලට නිවැරදි උත්තර ලියන්න පුළුවන්. ඉතින් අපිට සරලව කියන්න පුළුවන් විභාගයේ අහලා තියෙන ප්‍රශ්න ටිකට නිවැරදිව පිළිතුරු සපයන්න පුළුවන් නම් ඒ තැනත්තාට විභාගය සමත් විය හැකියි. මේක පොදු ප්‍රකාශනයක්. ඒක නිවැරදි. හැබැයි එතනට පැමිණෙන්න හැමෝටම පුළුවන් කමක් නැහැ ඒ සඳහා පුරු වෙලා පුරුදු වෙලා ඒ අදාළ දැනුම දිගු කලක් අධ්‍යයනය කරලා තියෙන කෙනෙකුටයි අධ්‍යයනය කරලා තියෙන්නට ඕන ඒවා මතක තියෙන්නට ඕන ඊළඟට අහලා තියෙන ප්‍රශ්නය තේරුම් ගන්නට ඕන ඒ කරුණු ටිකේ ප්‍රශ්නයට අදාළව ගොනු කරන්නට ඕන අදාළ වේලාව තුල ඒවා පැහැදිලිව බලන කෙනෙකුට වැටහෙන හැටියට සටහන් කිරීමේ කෞශල්‍ය තියෙනවා එතකොට ඒක විභාගයේ ලියන කාල සීමාව තුල මතු කර ගන්නට පුළුවන් නම් ඒ තනත්තාට විභාගය සමත් වෙන්න පුළුවන්. නමුත් ඒක කරන්න දීර්ඝ කාලයක් ඒ හුරුව තියෙන්න ඕන. අන්න ඒ වගේ තමයි පාරමිතා සහ බෝධිපාක්ෂික ධර්ම අතර තියෙන වෙනස සහ සම්බන්ධය අපි මේ විදිහට හඳුනා ගන්නට ඕන. බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ මේ භවය තුල කෙලස් ප්‍රහාණය කිරීම සඳහා අපේ මනස අවදි කරන්නට අවශ්‍ය කාරණා ඒ බෝධිපාක්ෂික ධර්ම අවදි කිරීමෙන් තමයි ක්ලේශ ප්‍රහාණය සඳහා මනස සක්‍රිය වෙන්නේ. ඒ සක්‍රියතාවයේ ඇති කරන්නට නම් දීර්ඝ කාලයක් සාංශාරිකව එතනට මනස පුරු කරලා තියෙන්නට ඕන. ඒකට අවශ්‍ය පසුබිම හදලා තියෙන්නට ඕන. ඒ පසුබිම ගොඩනැගෙන්නේ එක් කරුණකින් නෙමෙයි කර්ම සමූහයකින්. අන්නේ කර්ම සමූහය තමයි පාරමිතා හැටියට හඳුන්වන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට සාංශාරික වශයෙන් පාරමිතා වැඩිලා තිබුණා වුණත් බෝධිපාක්ෂික ධර්ම අවදි කරන්නේ නැතිනම් ඒ තනත්තා නිවන් දකින්නේ නැහැ. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහදන සිටු පුත්‍රයාට අවශ්‍ය නම් රහත් වෙන්නට තරම් ශක්තිය තිබුණා. නමුත් රහත්ුනේ නැහැ. ඇයිද? සාංශාරික වශයෙන් අවශ්‍ය පසුබිම ගොඩනගාගෙන තිබුණා. ඒ පසුබිම ගොඩනගලා තිබුණා වුණාට ඔහු ඒ ටික අවදි කරගත්තේ නැහැ අවසාන භවයේදී. ඒ නිසා ඔහුට ප්‍රතිඵල ලැබුණේ ඒක හරියට කියනවා නම් අපි අර මුලින්ගත් උදාහරණය ගත්තොත් දැන් අදාළ උස මට්ටම පැන්නොත් ඒ තැනත්තාට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ සඳහා ඔහු දිගු කලක් අභ්‍යාසගත වෙලා තියෙනවා. අභ්‍යාසගත වෙලා තිබුණට ඒ මොහොතේ ඔහු තරඟයට ඉදිරිපත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඉදිරිපත් වුණත් හරියට ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. එතකොට දිගු කලක් පුහුණු වෙලා තිබුණා වුණාට ඒ අවස්ථාවේදී අවශ්‍ය ශක්තිය අවදි කරන්නේ නැතිනම් ඒ අදාළ ප්‍රතිඵලය ලැබෙන්නේ එතකොට විභාගයකට ඉදිරිපත් වෙනවා ඒ සඳහා දිගු කලක් ඉගෙනගෙන තියෙනවා පාඩම් කරලා තියෙනවා මතක තියාගෙන තියෙනවා හැබැයි විභාගයේ දවසේ ඔහු ඉදිරිපත් වෙන්නේ නැහැ එහෙම නැත්නම් විභාගෙට ඉදිරිපත් වෙලා වෙන වෙන දේවල් කල්පනා කර කර ඉන්නෝ අදාළ විදිහට මනස සකසගෙන පිළිතුරු ටික ලියන්නේ නැහැ. එහෙම නැත්නම් ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න නැතුව ඒක අවුල් කරගන්න. අවුල් කරගෙන වැරදි තොරතුරු ටිකක් ලියනවා. දැන් දීර්ඝ කාලයක් පුහුණු වෙලා තියෙනවා උත්සාහ කළා නම් එතනත්තාට විභාගය සමත් වෙන්න තිබුණා. හැබැයි අවශ්‍ය විදිහට ඔහු එතනදි ක්‍රියාත්මක වුණේ නැතිනම් ඒත් විභාගය සමත් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ඇතැම් අයට සාංශාරික වශයෙන් ඒ අදාළ ගුණාංග සම්පූර්ණ වෙලා තියෙනවා. හැබැයි ඒවා අවදි කරලා කෙලෙස් ප්‍රහාණය සඳහා මනස ක්‍රියාත්මක කරන රටාව තමයි බෝධිපාක්ෂික ධර්ම කියන්නේ. ඒවා මතු කළේ නැතිනම් සාංශාරික හුරුව තිබුණු පමණට කෙනෙක් නිවන් දකින්නේ දැන් අපි මහබෝසතාණන් වහන්සේ ගැන උනත් කියනවා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී සුමේද තාපසයාට අවශ්‍ය නම් රහත් වෙන්න තිබුණා. අවශ්‍ය නම් රහත් වෙන්න තිබුණා කියන්නේ කෙලෙස් ප්‍රහාණය කිරීමට බෝධිපාක්ෂික ධර්ම අවදි කරන්නට අවශ්‍ය තරම් සාංශාරික පුහුණුව තිබුණා. හැබැයි උන්වහන්සේ ඒකට ක්‍රියාත්මක වුණේ නැහැ කුමක් නිසාද? තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාව වෙනත් එකක් නිසා. එතකොට හැකියාව තියෙනවා, පුහුණුව තියෙනවා, දැනුම තියෙනවා. නමුත් ඒවා මතු කරලා කෙලෙස් ප්‍රහාණය කිරීමේ කාර්යයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට නිවන් දකින්නේ නැහැ. අන්න ඒ විදිහට අපි මේ කාරණේ පැහැදිලි කරගන්නට ඕන පාරමිතා ධර්මවල තියෙන අවශ්‍යතාවයත් ඒ වගේම ඒ පාරමිතා තිබුණට විතරක් නිවන් දකින්නට බෑ බෝධිපාක්ෂික ධර්ම අවදි කළේ නැත්නම් බෝධිපාක්ෂික ධර්ම අවදි කරන්න බෑ අවශ්‍ය ප්‍රමාණයට පාරමිතා ධර්ම වැඩිලා නැතිනම් එතකොට මෙන්න මේ විදිහට මේ අතර අන්තර් සම්බන්ධතාවය අපි નિවරදිව තේරුම් ගන්නට ඕන. එතකොට මේ කියන පාරමිතා ධර්ම දියුණු කරන්නේ කොහොමද? ඒ සඳහා අපි කළ යුත්තේ කුමක්ද? කියන කාරණය මුල් දේශනා පාඩේහි පැහැදිලි කරනවා. තණ්හා මාන දිට්ඨිහි අනුපහතා අර මුලින් කියන ලද දාන සීල නෛෂ්ක්‍රම්‍යාදී ගුණාංග දියුණු කරන්නට ඕන තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන් කෙලසෙන්නේ නැතිව තණ්හාව කියලා කියන්නේ දේවල් බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන ගතිය. එතකොට මේ අපේක්ෂා කරන අපේක්ෂා කරන්න පුළුවන් ක්‍රම දෙකකට එකක් තමයි යහපත් අවශ්‍යතාවයක්. එහෙම නැත්නම් අවශ්‍යතා සපුරා ගන්නට ඒ ප්‍රමාණය හඳුනාගෙන දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් අපේක්ෂා කරන්න පුළුවන්. එතන තියෙන්නේ අවශ්‍යතාවයේ මුල් කොටගත්තු ඥාන සංප්‍රයුක්ත බව. එතකොට මේ තණ්හාව කියලා කියන්නේ අවශ්‍යතාවය හඳුනාගෙන කරුණු සම්පාදනය කිරීම නෙමෙයි හැඟීම් වලට වහල් වෙලා. ඒ කියන්නේ Tamanගේ රුචිය රුචිකම් වලට වහල් වෙලා ඉන්ද්‍රිය පිනවීමට ඉන්ද්‍රයන්ගෙන් ලබන ආස්වාදයට වහල් වෙලා යම් කිසි කෙනෙක් යම් යම් දේවල් කරනවද ඒව පාරමිතා වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් දන් දීම. දානය කියලා කියන්නේ තමන් සතු දේ අන් අයගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කිරීම. එතකොට මේ කටයුත්ත බෞද්ධයින් හැටියට අපි කොයි කාටත් හොඳට පළපුරුදු ක්‍රියාවක් දන් දීම. හැබැයි බොහෝ දෙනා දන් දෙන්නේ මේ දාණය මට සසර ගමනේ සුවය පිණිස පහසුව පිණිස පවතිනවා. එතකොට මේ ජීවිතේ අපි දුප්පත් වෙලා ඉපදිලා තියෙන සසර පින් කරගත්තු නැති නිසායි. මේ ජීවිතේ පින්කම් කරගත්තොත් තමයි සසරේ අපට සුවපත්ව පවතින්නට පුළුවන් වෙන්නේ. කියන විදිහේ ආකල්පයකින් යම් කෙනෙක් දන් දෙනවා නම් ඒක තණ්හාවෙන් කෙලෙසුණු දානයක්. එතකොට ආහාර පාන ආදී දුන්නොහම අපට ඒකේ ප්‍රතිඵලය හැටියට සසරදී ආහාර පාන ලැබෙනවා. නමුත් ඒක දීලා තියෙන්නේ අර සාංශාරික වශයෙන් ඉන්ද්‍රිය පිනවීමේ අවශ්‍යතාවය ඇතිව නිසා ඒක ප්‍රශ්නාවෙන් කෙලසිලා තර සසර සැප ලබන්න උදව් වුණාට ඒ දන් දීම කෙලස් ප්‍රහාණය සඳහා හේතු වෙන්නේ කුමක් නිසාද ක්ලේශයන් පාදක කොටගෙන ක්ලේශයන්ට වසඟවයි ඒ දාණය දීලා තියෙනවා. එතකොට අවශ්‍යතා හඳුනාගෙන කටයුතු කරනවා කියලා කියන්නේ නිවන් දකින්නට යන ගමනේදී අපි හැම දිනාටම ගුණධම් වඩා ගන්නට අවශ්‍ය කාය ශක්තිය, චිත්ත ශක්තිය තියෙන්නට ඕන. කාය ශක්තිය රඳවා ගන්නට නම් කය නඩත්තු කරන්නට. කය නඩත්තු කරන්නට නම් ඊට අවශ්‍ය සම්පත් තියෙන්නට ඕන. ආහාර, ඇඳුම්, නිවාස, බෙහෙත් ආදී අත්‍යවශ්‍ය දේවල් තියෙන්නට ඕන. මොකද අපිට කුසගිනි දැනෙනකොට ඒ කුසගින්න කායික අවශ්‍යතාවය. අපිට සිත සමනය කරගන්නට පුළුවන් වුණාට කය නඩත්තු කරන්නට නම් ආහාර සම්පාදනය කරන්නට ඕන. ආහාරයක් නොගෙන උපරිම කෙනෙකුට පවතින්න පුළුවන් වෙන්නේ දින 7ක් පමණයි. ඒ නිසා තමයි රහතන් වහන්සේ වුණත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වුණත් නිරෝධ සමාපත්තියට සමවැදිලා පවතින්නේ දින 7ක් පමණයි. එතනින් එහාට කය නඩත්තු කරන්න විදිහක් නැහැ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච අවස්ථාවේ දින 49ක් ආහාර නොගෙන හිටියේ කොහොමද? ඒ උන්වහන්සේ පැවතුනේ උන්වහන්සේගේ මානසික ශක්තියත් එක්කලා කය නඩත්තු කරගන්නේ. එතකොට කබලින්කාර ආහාරයක් හැටියට උන්වහන්සේ අනුභව කරලා දානෙ ටිකක් වැළඳුවා කියන බවක් අපට බාහිරින් පෙනුන්නේ නැති වුණාට කය නඩත්තු කරගන්නට උන්වහන්සේගේ මානසික ශක්තිය උන්වහන්සේ භාවිත කළා. හැබැයි Nirodha Samapattiයට සමවැදුණෙන් පස්සේ සිත නිෂ්ක්‍රීයයි. සිත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට අර මනසින් කය නඩත්තු කරගන්නට පුළුවන්කමක් නැහැ. ආහාරයක් වැටෙන්නෙත් නැහැ. මනසින් කය නඩත්තු කරගන්නට පුළුවන්කමකුත් නැහැ. එතකොට කය තවදුරටත් රඳා පවත්වන්නට විදිහක් නැහැ. ඒ නිසා තමයි දින හතකින් නිරෝධ සමාපත්තියෙන් නැගිටලා නැවත ආහාර පාන වැළඳිය යුත්තේ කය පවත්වා ගන්නට නම්. එතකොට ආහාරය කියන එක කය නඩත්තු කරන්නට අත්‍යවශ්‍ය සාධකයක්. ඒ නිසා ಗುಣධම් වඩන්නට කය පවත්වා ගන්නට ඕන කය පවත්වා ගන්නට නම් ආහාර ගන්නට ඕන. දැන් මේක අවශ්‍යතාවයක්. ඒතර මම නිවන් දැකීම සඳහා කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා අවශ්‍ය ಗುಣධම් පාරමිතා ධර්ම සම්පාදනය කරනොත් අන්න ඒ සඳහා මට ආහාර පාන ඉඳුම් හිටුම් වාසස්ථාන මේවා අවශ්‍යයි. අන්නේ අවශ්‍යතාවය දැනගෙන හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව රුචි අරුචිකම් වලට වහල් වෙන්නේ නැතිව ඉන්ද්‍රිය පිනවීම කියන තැනට වහල් වෙන්නේ නැතිව ඒ ಗುಣධම් වඩන්නට කය පවත්වා ගන්නට ඕන කය පවත්වා ගන්නට මේ මේ අවශ්‍යතා සපුරා ගන්නට ඕන කියන අවබෝධය ඇතිව ඒවා සම්පාදනය කරගන්නට කටයුතු කරනවා නම් ඒක ප්‍රශ්නා මූලික කටයුත්තක් නෙමෙයි ඒක ප්‍රඥා මූලික කාරණයක්. එතකොට දන් දීමේදීත් අපිට මේ කාරණේ වටහා ගන්නට පුළුවන් නම් ඒක ප්‍රඥා මූලික දන් දීමක් හැටියට අපට පුහුණු කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මුලින් අපි සිහිපත් කළේ සසර ගමනේදී සැප ලබන්නට නම් දන් දෙන්න ඕන. අපි මේ ජීවිතේ දුප්පත්ව ඉපදිලා ඉන්නේ සසර ගමනේ දන් දීලා නැති නිසායි. ඒ නිසා අපි දන් දෙන්න ඕන කියන කතාව හේතුඵල වශයෙන් ගත්තහම ධර්මානුකූල කතාවක්. කෙනෙක් දුප්පත් වෙන්නට හේතු වෙනවා මේ ජීවිතයේ උත්සාහයක් නැතිකමත් බලපාන්නට පුළුවන්. ප්‍රධාන වශයෙන් සාංශාරිකව එතනත්තාට අන් අයට දීලා රැස් කරගත්තු කුසල බලය. කුබ්බේච කත පුඤ්ඤතා පෙර කරන ලද පිඤ්ඤති බව. හැබැයි පින තිබුණා වුණත් මේ ජීවිතේ උත්සාහ කරන්නේ නැත්නම් ඒත් ලැබෙන්නේ නැහැ. අර පාරමිතාවයි බෝධිපාක්ෂික ධර්මයි වගේ. සාංශාරික කුසල බලය තියෙන්නත් ඕන මේ ජීවිතේ උත්සාහ කරන්නත් ඕන. උත්සාහය නැත්නම් සසර කුසලය මතුවලා විපාක දෙන අවස්ථා බොහොම කලාතුරකින් තියෙනවා. එතකොට කොයිතරම් උත්සාහ කළත් ඒ සඳහා අවශ්‍ය සාංශාරික කුසල බලයක් නැතිනම් ඒ තරත්තාගේ උත්සාහය සාර්ථක වෙන්නට තියෙන එක් සාධකයක් ගිලිහිලා ගිහිල්ලා. ඒ නිසා මේ සාධක දෙකම වර්තමාන ජීවිතයේ උත්සාහය සාංශාරික කුසල බලය කියන අවස්ථා දෙකම එකතු වුනහම තමයි යමක් පළ දරන්නේ. යහපත් අවශ්‍යතාවයක් සම්පූර්ණ වෙන්නේ. ඉතින් මේ කාරණේ හරියට තේරුම් අරගෙන අපි නිවන් දකින්නට යන ගමනේදී සුවපත්ව කය පවත්වා ගන්නට ඕන ಗುಣධම් වඩන්න ඒ සඳහා වීරය කරන්නට ඕන මිල මුදල් හරි හම්බ කරන්න රැකී ආරක්ෂා කරන්න කුමකටද කය නඩත්තු කරගන්න කුමකටද කය නඩත්තු කරන්නේ කෙලස් වඩන්නට කෙලස් වලට වසඟ වෙන්න ඉන්ද්‍රිය පිනවන්නට කියන අදහසින් නොවේ කෙලස් ප්‍රහාණය කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ජනිත කරන්න අන්නේ අවබෝධයේ ඇතිව වර්තමාන භවයේ වීර්ය කරනවා වගේම මතු භවයන්හි ඒ සඳහා අවශ්‍ය සාංශාරික කුසල බලය අපට අවශ්‍යයි. ඒ නිසා මේ දන් දීමේ කුසලය ಗುಣධම් වඩන්නට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් ලබන්න අපට උපකාර වෙනවයි කියන අවබෝධයේ ඇතිව දන් දීම ප්‍රඥා මූලික දානයක් නෙමෙයි. එතන තියෙන්නේ ප්‍රඥා මූලික කාරණයක්. ඒතර බැලූ බැල්මට අපිට මේ දෙකම එකක් නේද කියලා හැඟෙනවා. දැන් අර මුලින් කියපු මිනිස්සයා දන් දීලා දන් දුන්නේ මට සසර ගමනේ සම්පත් ලැබෙන්නේ දන් දුන්නොත් තමයි දුප්පත් වෙලා ඉපදලා තියෙන්නේ දන් දීපු නැති නිසා තමයි ඒ නිසා මම දන් දෙන්න ඕන කියන අදහසිනුයි ඔහු ඒ දේවල් කරන්නේ දැන් මේ දෙවනුව අපි පැහැදිලි කරපු තැනත්තා කරන්නේ ඒ දුප්පත් දුප්පත් වෙනවා අපි සාංශාරික වශයෙන් අවශ්‍ය කුසලය සහ සම්පත් ඉපීමේ වීරය නැතිනම් ඒ වගේම නිවන් දකින්නට ಗುಣධම් වඩන්න නම් කය සුවපත්ව පවත්වා ගන්නට අවශ්‍යයි. ඒ සඳහා කුසලය අවශ්‍ය කරනවා කියන අදහසින් ඔහු ඒ කටයුතු කරන්නේ. ඒතර දෙන්නම එක අදහසේ ඉන්නවා වගේ පෙනුනට එතන පදනම වෙනස්. දැන් මේක වටහා ගන්න අපි උදාහරණයක් සිහිපත් කළොත් යම්කිසි ගුරුවරයෙක් දරුවන්ට කරුණා මෛත්‍රිය උගන්වනවා. ඉගෙනුවාම ඒ තනත්තාට ඉගැන්වීම සඳහා කරන කැපකිරීම සඳහා මව්පියන්ගෙන් හෝ ඒ දරුවන්ගෙන් හෝ යම් කිසි වේතනයක් ලැබෙනවා එහෙම නැත්නම් රජයෙන් යම් වේතනයක් ලැබෙනවා ඒකෙන් ඔහු දිවි පවත්වනවා දරුවන්ට කැප වෙලා අධ්‍යාපනය ලබා දැන් මේක එක කාරණයක් තව සමහරු ඉන්නවා ගුරුපත් වීමක් ගත්තොත් නම් අපිට දිවි පවත්ව ගන්න පුළුවන් ඒක හොඳ වෘත්තියක් කියලා එහෙම හිතලා තමන්ගේ ජීවිතේ පවත්වා ගැනීමේ අපේක්ෂාවෙන් ඉගෙන කියාගෙන ගුරුපත් වීමක් ගන්න. එතකොට ඒතනත්තත් තමන් දන්න දේවල් අනිත් අයට කියා දෙනවා. ඔහුටත් යම්කිසි වේතනයක් ලැබෙනවා. ඔහුත් ඒකෙන් යැපෙනවා. එතකොට මුලින් කිව්ව තැනත්තත් තමන් දන්න දේ අනිත් අයට කියා දීලා ඒ සඳහා ලැබෙන වේතනයෙන් යැපෙනවා. දෙවනුවට කිව්ව තැනත්තත් තමන් දන්නා දේ අනිත් අයට කියා දීලා ඒ සඳහා ලැබෙන වේතනයෙන් යැපෙනවා. එතකොට මේ දෙන්නම එකම වැඩක් කරනවා වගේ පෙනුනට දෙන්න කරන්නේ වැඩ දෙකක්. අර මුලින් කිව්ව තැනත්තා අවංකව තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ලෝකෙට යහපතක් කරනවා. ඒ යහපතට ඵලයක් හැටියට ලැබෙන දෙයින් තමන් නඩත්තු වෙනවා. දෙවනුවට කිව්ව තැනත්තා ලෝකෙට යහපතක් කිරීමේ අපේක්ෂාවක් නැහැ. තමන්ගේ කාර්යය ඉටු කර ගැනීමේ අවශ්‍යතාවය සඳහා ඒ තමන්ගේ හැඟීම තමන්ගේ ඕනකම සම්පාදනය කරගන්න තමන් පවතින්න තමන් නඩත්තු වෙන්න කියන අදහසින් ඒ කටයුත්ත තෝරා ගන්නවා විනා ඔහුට ලෝකයට යහපතක් කිරීමේ අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. එතකොට මේක දෙකක්. වෛද්‍යවරයෙක් ගත්තා වුණත් එහෙමයි. කරුණා මෛත්‍රියෙන් රෝගියා රෝගියා සුවපත් කරන්න කැප වෙනවා. ඒකට යම් වේතනයක් ලැබෙනවා. එයින් යම තමන් ජීවත් වෙනවා. ඒක ඔහු ජීවත් අවශ්‍යයි මොකටද එතකොට තමයි රෝගීන් සුවපත් කරන්න පුළුවන් හැබැයි සමහර වෛද්‍යවරු කල්පනා කරනවා රෝගීන් සුවපත් කරන්න මේ මේ ක්‍රම වේද අපි ඉගෙන ගත්තොත් අපිට වැඩිපුර පඩි ගන්න පුළුවන් වැඩිපුර මුදල් හොයන්න පුළුවන් ඒ සඳහා මුලින්දම්ම ඉගෙන ගන්නවා වෙහෙසෙනවා විභාග සමත් කරනවා ඒ කුසලතාවයන් ඇති කරගන්නවා ඒතනත්තත් ලෝකේ සුවපත් කරනවා ඒතනත්තාත් මුදල් උපයන. නමුත් ඒතනත්තාගේ ලෝකේ සූපත් කිරීම සහ මුදල් ඉපයීම මූලික වෙන්නේ තෘෂ්ණාව පදනම් කොටගෙන. අර කලින් කිව්ව තනත්තාගේ ලෝකයේ සූපත් කිරීම කරුණා මෛත්‍රිය ප්‍රඥාව මුල් කොටගෙනයි කරන්නේ. ඒක නිවනට උපකාර වෙන පාරමිතාවක් වෙනවා. දෙවනුව කිව්ව තනත්තාගේ කුසලය එහෙම නැත්නම් ක්‍රියාව පාරමිතාවක් වෙන්නේ නැහැ. අනිත් අයට උදව් කරපු නිසා සසර සුවපත් වෙන්නට පුළුවන්. කෙලස් නසන්නට හේතු වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට මේ තෘෂ්ණාව මුල් වීම ಗುಣධම් වඩද්දී පින්කම් කරද්දී දානයේදී විතරක් නෙමෙයි සීලය ආදී අවශේෂ පාරමිතා ධර්මවලදීත් මේවා ගැන අපි සැලකිලිමත් වෙන්නට ඕන. තණ්හාව මුල් කරගත්තොත් ඒ කියන්නේ තණ්හාව කියලා කියන්නේ කුචි අරුචිකම් වලට වහල් වුණොත් ඉන්ද්‍රිය පිනවීමට වහල් වුණොත් සසර දිගින් දිගට දිගින් දිගට පැවැත්ම සඳහා නැවැත්ම සඳහා නොවේ පැවැත්ම සඳහා ඉලක්ක කරගෙන අපි ඒ කටයුතු කරනවා නම් ඒක පාරමිතාවක් වෙන්නේ නැහැ. එහෙනම් පාරමිතාවක් වෙන්නේ කොහොමද නැවැත්ම ඉලක්ක කොටගෙන. මේ පංචස්කන්ධය නිමා කරන්න සසර ගමන නිමා කරන්නටයි මේ කටයුත්ත කරන්නේ. ඒ සඳහා මේ මේ මානසික ගුණාංග අවශ්‍යයි. ඒ සඳහා මේ මේ භෞතික සම්පත් අවශ්‍යයි. එතකොට ඒ කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා අවශ්‍යතා හඳුනාගෙන කරුණු දැනගෙන Tamante ඒ කටයුත්ත කරන්න පුළුවන් අන්න ඒක ප්‍රඥා මූලිකයි. එතකොට ඒ විදිහෙන් ප්‍රඥා මූලිකව අපි කටයුතු කරනකොට අර විදිහේ අනිත්යයට දන් දීම සසර ගමන සුවපත්ව ගුණධම් වඩන්න උදව් වෙනවා කියන අවබෝධයේ ඇතුව ඒ තනත්තා දන් දෙන්නට පුළුවන්. හැබැයි ඒ දාණයදී හුදෙක් තමන්ගේ වැඩේ කරගන්න එක විතරක් නෙමෙයි අර ලබන ප්‍රතිග්‍රාහකයා අවංකව සුවපත් කරලා ඒ අනුන් සුවපත් කිරීම තුලින් ජනිත වෙන ඒ වගේම අනුන් සුවපත් කරන්නට ඇති වෙන අවංක කැමැත්ත අවංක ඕනෑකම අවංක කරුණා මෛත්‍රිය තමන්ට කෙලස් නසන්නට උදව් වෙනවා ඒ තුලින් ජනිත වෙන්නා වූ කුසල බලය තමන්ට සාංශාරික වශයෙන් සැපවත්ව ගුණධම් වඩන්නට උදව් වෙනවා. මෙන්න මේ කාරණා හරියට හේතුඵල වශයෙන් තේරුම් අරගෙන යම් කිසි කෙනෙකුට ගුණධම් වඩන්න පුළුවන් නම් දන් දෙන්න පුළුවන් නම් එය පාරමිතාවක් හැටියට දිනු කරන්න පුළුවන්. එබඳු කුසල ක්‍රියාවක් කළාම අපට හොඳ ප්‍රාර්ථනාවක් ඇති කරගන්නටත් පුළුවන්. ප්‍රාර්ථනාවත් කෙනෙකුට තෘෂ්ණා මූලිකව කරන්නත් පුළුවන් ප්‍රඥා මූලිකව කරන්නත් පුළුවන්. ප්‍රශ්නාමූලික ප්‍රාර්ථනාව කියලා කියන්නේ අපි අර මුලින් කිව්වා වගේ හැඟීම් වලට වහල් වෙලා රුචි අරුචිකම් වලට වහල් වෙලා ප්‍රාර්ථනා කරනවා. මම දිව්‍ය සැප වලට කැමති, මම මනුෂ්‍ය ලෝකේ මේ මේ මට්ටමින් ජීවත් වෙන්න කැමති. අන්නේ සඳහා මට මේ කුසලයේ උපකාර වේවා. එතකොට කුසල් සිතක් ඇති කරගෙන හොඳ පින්කමක් කරලා අපි ප්‍රාර්ථනා කරනවා නම් ඒවා ලැබෙන්න පුළුවන්. හැබැයි ඒවා ලැබුණා වුණාට කෙලස් නසන්න උදව් වෙන්නේ නැහැ. කුමක් නිසාද කෙලස් නැසීම පිළිබඳ අපේක්ෂාවක් එතන නැහැ. ඒ වගේම ඒ සඳහා මනස සැකසিলা නැහැ. යම්කිසි කෙනෙකුට නිවන් දැකීම ඉලක්ක කොටගෙන අවශ්‍ය වෙන්නේ මේ පංචස්කන්ධයෙන් මිදීමයි මේ භවගමන නිමා කිරීමයි කියන කාරණය හරියට වටහාගෙන ඒ සඳහා මෙන්න මේ බාධක දුරු කළගත යුතුයි මොනවද බාධක දුප්පත්ව ඉපදුනොත් කන්න බොන්න නැති වුනොත් ඉන්න හිටින්න තැනක් නැති වුනොත් ಗುಣධම් වඩන්න පහසු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ බාධක දුරු වෙනවා. පාප මිත්‍ර ඇසුරකට වැටුනොත් ಗುಣධම් වඩන්න පහසු වෙන්නේ නැහැ. නිසා පාප මිත්‍ර ඇසුරෙන් වළකින්න. ඊළඟට කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබුණොත් තමයි අපට ಗುಣධම් වඩන්න පුළුවන්. ඒ බඳු කල්යාණ මිත්‍ර ඇසුරක් ලබන්න. සුදුසු ප්‍රදේශයක ඉපදුනොත් විතරයි අපට ಗುಣධම් වඩන්න සහයෝගය ලැබෙන්නේ. නිසා සුදුසු ප්‍රදේශයක උපදින්නට ඊළඟට කන්න බොන්න ඉන්න හිටින්න අවශ්‍ය මූලික පහසුකම් ටික ලැබුණොත් තමයි අපට ಗುಣධම් වඩන්න පහසු වෙන්නේ. ඒ මූලික අවශ්‍යතා සම්පාදනය වෙන්නේ. ඒ වගේම රෝගී නොවි නිරෝගී වෙන්න අකල් මරණ වලට ගොදුරු නොවි දිගු කලක් ಗುಣධම් වඩන්නට අවශ්‍ය නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලබන්න. මෙන්න මේ විදිහට යම්තාක් නිවන් දකින්නට යන ගමනේදී අපට බාධක හැටියට හමු වෙනවද ඒ බාධක දුරු කරගෙන සාධක ගොනු කරගන්න. හැබැයි මේ බාධක සාධක කියන්නේ මේ භෞතික වශයෙන් දේවල් විතරක් නෙමෙයි. කන්න බොන්න ඉන්න හිටින්න පහසුකම් ලැබුණා කියලා සුදුසු ප්‍රදේශයක ඉපදුනා කියලා කල්යාණ මිත්‍රයෝ ලැබුණා කියලා විතරක් අපි නිවන් දකින්නේ නැහැ. ඒකට අවශ්‍ය මානසික ගුණාංග අවදි වෙන්නට ඕන. භෞතික සම්පත් ලැබෙනකොට අපි දක්ෂ වෙන්නට ඕන. ලෝභී නොවි, මසුරු නොවි, ත්‍යාගශීලීව ගුණධම් වඩන්න. ඒ නිසා ප්‍රාර්ථනා ගොනු කරනකොට මේ අංශ දෙක ගැනම සැලකිලිමත් වෙන්න ඕන. මොකක්ද අංශ දෙක? භෞතිකව බාධක දුරු වෙලා සාධක ගොනු වෙන්නටත් මානසික වශයෙන් දුර්වලකම් යටපත් වෙලා නිවන් දකින්නට අවශ්‍ය ගුණාංග ඉස්මතු කරගන්නට. මනම් ප්‍රාර්ථනාවකින් අපිට වැඩ දෙකක් කරන්න පුළුවන්. අදාළ කුසලය අවශ්‍ය තැනදී මතුවලා යහපත් විපාකයක් සලස්වන්නට ඉලක්කගත කරගන්නට පුළුවන් ප්‍රාර්ථනාවෙන්. දෙවැනි කාරණය තමයි අවශ්‍ය මානසික ගුණාංග අවදි කරගන්නට සිත පුහුණු කරන්නට පුළුවන් ප්‍රාර්ථනාවෙන්. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් පින්නතුනේ යම් කිසි කෙනෙකුට මුදල් ලැබිච්ච පමණට චෛත්‍යයක් හදන්න ඕන කියලා හිතෙන්නේ නැහනේ. මුදල් ලැබිච්ච පමණට කටින පින්කමක් කරන්න ඕන කියලා හිතෙන්නේ නැහනේ. මුදල් නොතිබුණා වුණත් මුදල් හොයාගෙන හරි මම කටින පින්කමක් කරන්න ඕන මම චෛත්‍යයක් හදන්න ඕන කියලා හිතෙන්නේ ඒ අපේක්ෂාව ඇති වුණු කෙනෙකුටයි. ඒතර චෛත්‍ය හදන්න ඕන කටින පින්කමක් මේ ජීවිතේ කරන්න ඕන කියන අදහසක් බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් ඔහු තුල තිබුණොත් මුදල් ලැබෙන කම්ම බලාගෙන ඉන්න උත්සාහයෙන් හොයාගෙන හරි ඒක කරනවා. අන්න ඒ වගේ තමයි මම සසරේ ප්‍රඥාව දියුණු කරගන්නට ඕන. මම සිල්වත් කෙනෙක් වෙන්නට ඕන. මම ත්‍යාගශීලී වෙන්නට ඕන. මම මුදුමලොක් කතා ඇති කෙනෙක් වෙන්නට ඕන. තව බොහෝ දෙනාට පිහිට වෙන කෙනෙක් වෙන්නට ඕන. මම වීර්‍ය අධික කෙනෙක් වෙන්නට ඕන. මම මෛත්‍රිය බහුල කෙනෙක් වෙන්නට ඕන. මෙන්න මෙහෙම මානසික ගුණාංග අවදි කරගන්නට අපිට යම් යම් ප්‍රාර්ථනා ගොනු කරගත්තොත් යම් ඉලක්කයක් ඇති වෙනවා. ඒ ඉලක්කය නිසා අපේ ගුණාංග අනුක්‍රමෙන් දියුණු වෙනවා සහ දියුණු කරගන්න අපි උනන්දු වෙනවා. මුදලක් ලැබුණොත් කටින පිංකම කරනවා වගේම මුදල් හොයාගෙන හරි කටින පිංකම කරන්න පෙළඹෙනවා. ඒ සඳහා කැමැත්ත ඇති ඒ වගේ අවශ්‍ය ගුණාංග එතනට ගොනු වෙනවා වගේම අවශ්‍ය ගුණාංග අවදි කරගෙන හරි ඒ තමන්ගේ ඉලක්කය වෙත යන්නට අපි තුල පෙළඹවීමක් ඇති වෙනවා ප්‍රාර්ථනාව තුළින්. ඒ නිසා අපි කුසල් කරනකොටත් ප්‍රශ්නාවෙන් තොරව ප්‍රඥාවෙන් කරන්නට ඕන. ප්‍රාර්ථනා ඇති කරගන්නකොටත් ප්‍රශ්නාවෙන් තොරව ප්‍රඥාවෙන් ප්‍රාර්ථනා කරන්න ඕන. මොකද්ද තෘෂ්ණාවෙන් කරන ප්‍රාර්ථනා කියන්නේ හැඟීම් වලට වහල් වෙලා රුචි අරුචිකම් වලට වහල් වෙලා කරන ප්‍රාර්ථනා. මොකද්ද ප්‍රඥා මූලික ප්‍රාර්ථනා කියන්නේ නිවන් දැකීමට තියෙන බාධක දුරු කරගෙන සාධක අවදි කරගන්න භෞතික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් අවශ්‍ය ශක්තිය ගොඩනගා ගන්නට ප්‍රාර්ථනා ගොනු කර ගැනීම. අන්න ඒ විදිහට තණ්හාවෙන් තොරව ඒ කුසල ක්‍රියාව කරන්නට පුළුවන් නම් තමයි ඒක පාරමිතාවක් ඇටියට වර්ධනය වෙන්නේ. ඊළඟට මාන මාන කියන්නේ සංසන්දනය කරනවා. අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, මමත් මෙහෙම වෙන්නට ඕන. ඒගොල්ලෝ මෙහෙමනම් අපටත් මෙහෙම තියෙන්න ඕන. ඒගොල්ලෝ පිංකම් කරනවා නම් ඇයි අපට පිංකම් කරන්න බැරි? සංසන්දනය කරමින් සෙය්‍යමාන කියලා කියන්නේ අනිත් අයට වඩා ඉහළින් කැපී පෙනෙන. සදෙසමාන කියන්නේ ඒගොල්ලෝ ඒ කරනවා වගේ මටත් පුළුවන් කියලා සැසඳෙන්නට සමාන වෙන්නට. හීනමාන කියලා කියන්නේ ඒගොල්ලෝ තරම් අපි ළඟ නැහැ කියන ඒ හීනමානය නිසා කෙනෙක් කුසල් දහම් කරන්නට පෙළඹෙනවා නම් දන් දෙන්නට පෙළඹෙනවා නම් සිල් රකින්නට පෙළඹෙනවා නම් එතන යම්කිසි කුසල ක්‍රියාවක් තිබුණා වුණත් ඒක කෙලස් නසන්නට උදව් වෙන්නේ නැහැ. කුමක් නිසාද? මානය පෙරදරි කොටගෙන සිද්ධ කරන ලද්දක් නිසා. ඊළඟට දික්ටි කියලා කියන්නේ සක්කාය දිට්ඨිය මුල් කොටගත්තු විවිධ වැරදි දෘෂ්ටීන්. එතකොට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ සත්වේ පුද්ගලයක ආත්මයක් මම කියන දෘෂ්ටිය. එතන මේක ප්‍රතඥන සත්වයන් තුල සියලු දෙනා තුලම පවතිනවා. හැබැයි ඒකට වහල් වෙලා ඒකට වසඟ වෙලා ඒ සත්වයේක්ක පුද්ගලයේක්ක ආත්මයක්ක මමය කියන දෘෂ්ටිය තුල එල්බගෙන මම ගැලවෙන්නට ඕන මම නිදහස් වෙන්නට ඕන මම රැකෙන්නට ඕන කියන අදහසින් දේවල් කලයි කියලා එය පාරමිතාවක් හැටියට කෙලස් නසන්නට ඒ තුල ශක්තිය වැඩෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට පිනතුනේ දැන් අපි දන් දුන්නත් සිල් රැක්කත් භාවනා කළත් මූලික වශයෙන් අපි තුල තියෙන ආකල්පය තමයි මම ගැලවෙන්නට ඕන මම රැකෙන්නට ඕන මම පරිස්සම් වෙන්නට ඕන කියන ආකල්පය. එතකොට එහෙම කරන කුසල ක්‍රියාව එහෙම කරන ප්‍රතිපදාව අපට යම්කිසි හුරුවක් වෙනවා සාංශාරික වශයෙන්. හැබැයි ඍජුවම කෙලස් ප්‍රහාණය කරන්නට අපට උදව් වෙන්නේ දිට්ඨියෙන් තොරව. ඒ කියන්නේ මෙතන සත්‍යයේ පුද්ගලයක ආත්මයක් නැහැ කියන මූලික අවබෝධය ඇතිව අර වැරදි දෘෂ්ටි වල එල්බ ගන්න නැතුව වැරදි දෘෂ්ටි වල කියලා කිව්වේ එය පදනම් කොටගෙන සමහර විට අපට ඇති වෙන්නට පුළුවන් දැන් සමහරු ඉන්නවා දන් දීමෙන්ම නිවන් දකින්න පුළුවන් කියන වැරදි දෘෂ්ටිය ඊළඟට තව සමහරු ඉන්නවා සීලය හොඳට රැක්කොත් ඒ සීලයෙන්ම තමයි නිවන් දකින්නේ එහෙම අදහසෙන් සමහරු ඉන්නවා භාවනා කරනකොට භාවනාව විතරයි අවශ්‍යයි දන් දීම වැඩක් නැහැ ඒකෙන් සසර දිග්ගැස්සෙනවා ඒවා ඔක්කොම නවත්තලා භාවනා කරන්න යෝන. මෙන්න මේ විදිහට වැරදි දෘෂ්ටිවල වැරදි ආකල්පවල එල්බගෙන යම්කිසි කෙනෙක් කුසල් දහම් સિદ્ધ කරනවා නම් ඒවා පාරමිතාවක් හැටියට කෙලස් නසන්නට උපකාර වෙන්නේ කුමක් නිසාද? දෘෂ්ටිගතිකව સિદ્ધ කරන නිසා. මෙන්න මේ විදිහට තණ්හා මාන දික්ටි කියන මේ ක්ලේශයන් තුනෙන් සිත නිදහස් කරගෙන කරන කුසල ක්‍රියාව තමයි පාරමිතාවක් හැටියට අපට කෙලස් නසන්නට උපකාර වෙනවා. ඊළඟට අපි සිහිපත් කළා මහබෝසත්වරු පාරමිතා පුරනකොට විශේෂයෙන් කරුණාව මුල් වෙනවා. අනිත් අයටත් කරුණාව අවශ්‍යයි. ප්‍රධාන වශයෙන් උපාය කෞශල්‍ය. උපාය කෞශල්‍යය කියලා කියන්නේ අපි දැන් මේ ಗುಣධම් වඩනකොට අපට විවිධ බාධක එනවා. ස්වභාවික බාධක තියෙනවා පුද්ගල බාධක ප්‍රධාන වශයෙන් ක්ලේශ බාධක. ඒ නිසා අපි ಗುಣධම් වඩද්දී හරියට හඳුනා ගන්න ඕන අපි පුහුණු කරන ප්‍රතිපදාවට උපකාරක ධර්ම මොනවාද? ඒ කියන්නේ සාධක මොනවාද? භෞතික සාධක සහ මානසික ගුණාංග මොනවාද ඒට උදව් වෙන්නේ? බාධක මොනවාද? භෞතික සහ මානසික වශයෙන් බාධක වෙන්නේ මොනවාද? අන්න එහෙම හඳුනාගෙන ඒ බාධක දුරු කරමින් සාධක මතු කරමින් අවස්ථාවෝචිතව Tamanගේ ඉලක්කය සඳහා ක්‍රියාත්මක වීමේ හැකියාව තමයි උපාය කෞශල්‍යය කියලා කියන්නේ. එතකොට තමන්ගේ යහපතත් අනුන්ගේ යහපතත් සඳහා තමන්ට කැපවෙන්නට පුළුවන් ද බාධක දුරු කරමින් සාධක ගොඩනගමින්. ඒක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. අන්නේ අවස්ථාවෝචිතව බාධක මඩෙමින් සාධක අවදි කිරීමේ හැකියාව කුමක් සඳහාද අදාළ පරමාර්ථය වෙත සමීප වෙන්නට. අන්නේ කියන උපාය කෞසල්‍ය අපිට පාරමිතා පිරීමේදී හැම කෙනෙකුටම අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පාරමිතා කියන්නේ මොනවද? ඒ පාරමිතා දියුණු කරන්නේ කොහොමද? ඒ පාරමිතා දියුණු කිරීමේ අවශ්‍යතාවය කුමක්ද? බෝධිපාක්ෂික ධර්ම සහ පාරමිතා අතර තියෙන සම්බන්ධය මොකක්ද කියන මේ කරුණු හරියට තේරුම් ගත්තොත් ඒ වගේම පාරමිතා පිරීමේදී අපි දුරු කළ යුතු කරුණු මොනවද?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 ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු පං සදා අද ධර්ම දේශනාවේ අරමුණු හැටියට දක්වලා තියෙන්නේ මේක වසර 5කට ඉහතදී අභාව પ્રાપ્ત ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ නිසංගා මායාදුන්නේ ජයසේකර දියණියට පුණ්‍ය ආනුමෝදනා කිරීම මිය පරලෝ යන්නට යෙදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම සහ සුජීවත්ව සිටින සැමට ආශිර්වාද කිරීම ඒ නිමිති කොටගෙන හැම දිනාටම ධම්ම සම්න්නට අවස්ථාවක් සලස්වා දුන්නා. එය ධර්ම දානමය මහ පිංකමක්. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමය පිංකමක්. ඒ දෙආකාර කුසලය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයි සුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් මිය පරලෝ යන්නට දුණු ශාන්තා මායා දුන්නේ මහත්මිය ඒ වගේම නිසංගා මායා දුන්නේ ජයසේකර දියණිය ඇතුළු මේ පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා කිසියම් ආත්ම භාවයකදීවත් හදිසි අනතුරු වලට අකල් මරණ වලට ගොදුරු නොවි ආරක්ෂා සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය સિદ્ધ කරගනිත්වා සසර ගමනේ සුවසේ පාරමිතා ධම් සපුරාගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ ඔබ අප හැම දෙනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ දායකත්වයේ දරන කොට්ටාවේ මායා දුන්නේ පවුලේ සියලු දෙනාටමත් සහ සම්බන්ධ වුණු ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටමත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රව වෙත්නම් මේ සියල්ලක් දුරු වේවා ආයුරාෝග්‍ය භාග්ය සම්පත් වර්ධනය වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම පෙරවන් සරණයි.